සහිත ලෝකවාසී සියලු දෙනාට ධර්ම අවබෝධය පිණිස ලෝකපාලක ශාසන රක්ෂක ඉෂ්ඨකාමී සියලු දෙවි දේවතාවුන්ට ධර්ම අවබෝධය පිණිස සුජීවත්ව සිටින මව්පියන්ටත් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ධර්ම අවබෝධය පිණිසත් සසුන රකින මහබෝසත්තුරු ඇතුළු ශාසන දයාවෙන් ඇති සත්පුරුෂ සියලු දෙනාට පාරමිතා සම්පූර්ණ කර ගැනීමට ශක්තිය ලැබේවා කියන ආශිර්වාදයත් සම්බුදු සසුන චිර කලක් nirupadrita සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ මේ ධර්මදේශනා මාලාවෙහි පළමු සහ දෙවන ධර්මදේශනාවලදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ දාන පාරමිතාව පිළිබඳව. අද දවසේ සීල පාරමිතාව පිළිබඳ පළමුවෙනි දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ චර්යා පිටක අට කතාවේ සීල පාරමිතාව විග්‍රහ කරන දේශනාව කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතං කාය වචී සුචරිතං අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනා දයෝච දා සීල පාරමිතා. ତර සීල පාරමිතාවයි කියලා කියන්නේ කරුණාවෙන් සහ උපාය කෞශල්‍යෙන් යුක්තව කාය වචී සුචරිතං කායිකව සහ වාචසිකව සුචරිතේහි යෙදී අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනාදයෝච අර්ථ වශයෙන් ගත්තොත් අකත්තබ්බ විරති නොකල යුතු දෙයින් වැළකීම කත්තබ්බ කරන කල යුතු දේ කිරීම පිළිබඳ ඇතිවෙන චේතනා ආදිය සීල පාරමිතාවයි කියලා පැහැදිලි කරනවා මේත ඉහත දේශනාවන්හිදී අපි පැහැදිලි කළා චේතනාව කියලා කියන්නේ ක්‍රියා සාධක බලයයි කියන බව කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා සිද්ධ කරන්නේ චේතනාවේ බලයෙන්. ඒ නිසා යම් කර්මයක් කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් ජනිත වෙන්නේ චේතනාවට අනුකූලව. එතකොට මෙතන සීලය හැටියට ගොඩනගෙන චේතනාව තමයි අකත්තබ්බ විරති කත්තබ්බ කරන. නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. නොකිව යුතු දේ නොකියා සිටීම, කිව යුතු දේ කීම කියන මේ කාය වචී සුචරිතං කායික සහ වාචසික වශයෙන් සුචරිතේහි යෙදීම තමයි චේතනා වශයෙන් නොකල යුතු දෙයින් වැළකීමත් කල යුතු දේ කිරීමත් පිළිබඳ කුසල චේතනා සමූහය තමයි මෙතන සීල පාරමිතාව හැටියට දක්වන්නේ. එතකොට එහිදී සෑම පාරමිතාවකදීම වගේ මහබෝසත්වරුන්ගේ පාරමිතාවේදී මහා කරුණාව මූලික වෙනවා. අවශේෂ පුද්ගලයින්ගේ චිත්තසංතානයේ ඒ ඒ ප්‍රමාණයට කරුණාව මතුවෙනවා. ප්‍රධාන වශයෙන් උපාය කෞශල්‍යෙන් යුක්ත වෙනවා. උපාය කෞශල්‍ය හැටියට අපි පෙර ධර්ම දේශනාවලදී පැහැදිලි කළා මූලික පරමාර්ථයට අදාළව සාධක හඳුනා ගැනීම බාධක හඳුනා ගැනීම ඒ සාධක බාධක තේරුම් අරගෙන අවස්ථාවෝචිතව උපාය කෞශල්‍යෙන් ක්‍රියාත්මක වීම එතකොට සීල පාරමිතාවට සාධක වෙනවා ප්‍රධාන වශයෙන්ම ඉන්ද්‍රිය සංවරය. එහෙම නැත්නම් සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඉන්ද්‍රිය සංවර කර ගැනීම සීල පාරමිතාවට ප්‍රධාන සහායක ධර්මතාවය වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මේවා ප්‍රධාන වශයෙන් උපකාර ධර්ම හැටියට පවතිනවා. ඒ වගේම බාධක හැටියට විශේෂයෙන් සති සම්පජඤ්ඤයෙන් තොර බව පාප මිත්‍ර ඇසුර අසත්පුරුෂ ඇසුර අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම ඒ වගේම විකෘති ප්‍රතිපදාවන්ට එහෙම නැත්නම් මිත්‍යා ප්‍රතිපදාවන්ට නැඹුරු වීම ඒවා විශේෂයෙන් බාධක ධර්ම වෙනෝ සීල පාරමිතාවට එතකොට අවස්ථාවෝචිතව ඒ බාධක ධර්ම මැඩපවත්වමින් සාධක ධර්ම අවදි කරමින් කායික වාචසික සංවරය පුහුණු කරන්න පුළුවන් නම් නොකල යුතු දේ නොකිරීම වශයෙන් උත් කල යුතු දේ කිරීම වශයෙන් උත් කායික වාචසික සුචරිතය පුහුණු කිරීම තමයි මෙහිදී සීල පාරමිතාව හැටියට විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව විශේෂයෙන් පැහැදිලි කරන ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් තමයි අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. රාහුල පොඩිහාමුදුරුවන්ට කැඩපත උපමා කරමින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා රාහුල ඔබ යමක් කරනවා නම් කියනවා නම් සිතනවා නම් ඒවා පිළිබඳව ඒවා කරන්නට පෙර කරන මොහොතේ කරලා ඉවර වෙලත් කියන අවස්ථා තුනේම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම අවශ්‍යයි. කොහොමද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති න උභයබ්බ්‍යාබාදාය සංවත්තති මේ කරන ක්‍රියාව තමන්ට අනර්ථය පිණිස නොපවතිනවාද අනුන්ට අනර්ථය පිණිස නොපවතිනවාද දෙපසටම අනර්ථය පිණිස නොපවතිනවාද එහෙමනම් ඒක සුචරිත ධර්මයක් ඒක කරන්නට සුදුසු දෙයක් ඒක කුසල ක්‍රියාවක් ඒ බඳු හැසිරීම ධර්මානුධර්ම ප්‍රතිපදාවයි කියලා හඳුන්වනවා එතකොට යමක් Tamanට අනර්ථය පිණිස පවතිනවා නම් අනුන්ට අනර්ථය පිණිස පවතිනවා නම් දෙපසටම අනර්ථය පිණිස පවතිනවා නම් ඒබඳු ක්‍රියාවන් නොකල යුතු ක්‍රියා හැටියට. එතකොට ඒබඳු වචන නොකිව යුතු වචන හැටියට. ඒබඳු සිතුවිලි ඒබඳු තීරණ Tamanටත් අනුන්ටත් අනර්ථකාරී තීරණ හැටියට බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් අපි යමක් කරනකොට කියනකොට තමන්ගේ පැත්ත ගැන හිතලා බලන්නටත් ඕන එයින් තමන්ට අනර්ථයක් වෙනවද කියලා. ඒ කියන්නේ යමක් කරනකොට කියනකොට තමන්ට අනර්ථයක් වෙනවා කියලා කියන්නේ තමන් ද්වේෂ සහගත සිතින් නම් ඒක කියන්නේ කරන්නේ. තමන් තෘෂ්ණා මූලික සිතින් නම් ඒක කියන්නේ හෝ කරන්නේ. එහෙම නැත්නම් තමන් මිත්‍යා දෘෂ්ටියක එල්බගෙන නම් ඒක කරන්න කියන්නේ. මේ විදිහට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් පාදක කොටගෙන කවර හෝ දුර්වල මානසික තත්වයක ඉඳගෙන නම් ඒ ක්‍රියාව කරන්නට ඒ වචනේ කියන්නට පෙළඹෙන්නේ එය ආත්ම අනර්ථය එහෙම නැත්නම් තමන්ට අනර්ථය සිදු කර ගැනීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට තමන් හොඳ අදහසින් ඒක කිව්වා වුණත් තමන් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් හොඳට කල්පනා කරලා කරුණා මෛත්‍රියෙන් යුක්තව යම් වචනයක් තමන් ප්‍රකාශ කරනවා යම් ක්‍රියාවක් කරනවා එහෙම කිව්වා වුණත් එහෙම කළා වුණත් ඒකෙන් අනිත් අයට යම් හානියක් සිදු වෙනවා නම් යම් කෙනෙකුට තමන් උපදේශයක් දෙන්නේ කරුණා මෛත්‍රියෙන් යුක්තව නමුත් ඒ දෙන උපදේශය තුළින් අනිත් කෙනාට අයහපතක් සිද්ධ වෙනවා තමන් සත්‍ය ප්‍රකාශ කරන්නේ අවංක අදහසින් ඒ වගේම සද්භාවයේ පිහිටලා නමුත් ඒ සත්‍ය ප්‍රකාශ කිරීම නිසා අනිත් අය කා කොටා ගන්නට ඔවුනොවුන්ට විරසක වෙලා විරුද්ධවාදී වෙන්නට ඒක හේතුවක් වෙන්නට පුළුවන්. මේ විදිහට අපි කරන කියන දේවල් අපේ සද්භාවයෙන් කළා වුණත් ඒකෙන් ලොවට අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒකත් සුදුසු ක්‍රියාවක් නෙවෙයි. එහෙමනම් අපි සැලකිලිමත් වෙන්නට ඕන තමන්ට අනර්ථය පිණිස පවතින මානසික තත්ත්වයන්ගෙන් වැළකීලා ලෝකයට අනර්ථය පිණිස පවතින එබඳු ඵලයක් ඇති කරන දේවල් වලින් වැළකී කටයුතු කිරීම තමයි නොකල යුතු දේ නොකිරීමයි කියලා අදහස් කරන්නේ. ඊළඟට කල යුතු දේ කිරීම කියලා කියන්නේ අකත්තබ්බ විරති කත්තබ්බ කරන. නොකල යුතු දේයින් වළකින්නට ඕන කල යුතු දේ කරන්නට ඕන. ඒතර කල යුතු දේ කියලා කියන්නේ යමක් කරනකොට Tamanගේ මනසේ අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල මූලයන් පදනම් කරගත් කුසල ධර්ම ජනිත වෙනවා නම්, බෝධිපාක්ෂික ධර්ම අවදි වෙනවා නම්, පාරමිතා ධර්ම අවදි වෙනවා නම්, එබඳු කටයුතු Tamanට යහපත පිණිස පවතිනවා. ඒ වගේම මේ ක්‍රියාව කිරීම තුළින් ඒ වචනේ ප්‍රකාශ කිරීම තුළින් ලෝකයට යම් යහපතක් සිද්ධ වෙනවා නම් ඒ අවස්ථාව ලෝකයටත් අර්ථය පිණිස පවතිනවා. එබඳු කටයුතු කරන්නට යෝග්‍ය පවත්වන්නට යෝග්‍ය කරුණු හැටියට දක්වන්න. මෙන්න මේ විදිහට අපි කල යුතු දේ කුමක්ද නොකල යුතු දේ කුමක්ද කිව යුතු දේ කුමක්ද නොකිව යුතු දේ කුමක්ද කියලා තීරණය කරගැනීමේ පැහැදිලි නිර්ණායකයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී ඒතොර සීල පාරමිතාව සම්බන්ධව කතා කරනකොට අපි මීට ඉහත දේශනාවලදී පැහැදිලි කළා පාරමී කියලා කියන්නේ පරතරට පමුණුවන අර්ථයෙන් පරතරට කියලා කියන්නේ මේ සංසාර සාගරයෙන් එතර වෙන්නට උපකාර වෙන ධර්ම තමයි පාරමී හැටියට හඳුන්වන්නේ. ඒතොර හැම ගුණයක්ම පාරමිතාවක් වෙන්නේ නැහැ. ඥාන සංප්‍රයුක්තව කරන පුරුදු පුහුණු කරන ගුණ තමයි පාරමිතාවක් හැටියට අපට නිවනට උපකාර වෙන්නේ. එතකොට අලෝභ අද්වේෂ කියන කුසල මූලයන්ගෙන් යුක්තව අපි කරන කුසලයක් කුසලයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. නමුත් එය හඳුන්වන්නේ ද්වි හේතුක කුසලයයි කියලා. ත්‍රි හේතුක කුසලයක් හැටියට එයට අමෝහයක් තියදුනොත් තමයි අමෝහය කියලා කියන්නේ ප්‍රඥා. ඒ ප්‍රඥාවත් තියදුනොත් තමයි ඒ කුසල ක්‍රියාව ත්‍රි හේතුක කුසලයක් බවට පත් වෙන්නේ. ඒ බඳු ත්‍රි හේතුක කුසලය තමයි ඥාන සංප්‍රයුක්ත කුසලයක් හැටියට හඳුන්වන්නේ. එතකොට අන්න ඒ බඳු කුසල් තමයි අපට ක්ලේශ ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ. ප්‍රඥාව යෙදෙන තැනක තමයි තණ්හා මාන දික්ටි වලින් තොරව අපට ඒ කුසලය સિદ્ધ කරන්නට පුළුවන් වෙන්නේ. යම් කුසල ක්‍රියාවක් સિદ્ધ කරනකොට ඒ සඳහා තණ්හාව මුල් වෙනවා නම් මානය මුල් වෙනවා නම් දික්තිය මුල් වෙනවා නම් ඒ කුසලය අපට සසර ගමනේ සැප සහගත තත්වයක් ඇති කරන්නට උපකාර වෙනවා. නමුත් කෙලෙස් ප්‍රහාණය කරන්නට උපනිශ්‍රය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර දේවල් වලට මූලික වෙන්නේ තෘෂ්ණාවයි. හැබැයි අපේ අනුන්ට යහපතක් එකකින් කරනවා. මූලික වෙන්නේ මාන්නයයි. නමුත් ලෝකෙට යහපතක් සිද්ධ වෙනවා. මූලික වෙන්නේ දිට්ඨියයි, මිත්‍යා දෘෂ්ටියයි. නමුත් ඒ කරන ක්‍රියාවෙන් ලෝකෙට යහපතක් සිද්ධ වෙනවා. එතකොට ඒ බඳු කටයුතු වලදී ලෝකෙට යහපතක් සිද්ධ වෙන නිසා අපට සසර ගමනේ යහපතක් සුවයක් සැලසුණාට ඒ කරන ක්‍රියාව ඒ ඇතිවෙන මානසික తত্ত্বය කෙලස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන ශක්තිමත් මනෝභාවයක් නෙමෙයි. ඒ නිසා මේ පාරමිතා කතාවේදී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්නේ බාහිරට පෙනෙන්නේ කොහොමද කියන කාරණේ නෙමෙයි අපේ මානසික తত্ত্বය කුමක්ද කියන එකයි ප්‍රධාන කාරණේ වෙන්නේ ඒ මානසික తত্ত্বය වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ක්‍රියාවට නැංවීමේදී ලෝකෙට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න දැන් සමහර කෙනෙක් නිබ්බේධික සූත්‍රයේ දැක්වෙන දේශනා පාඩේ පමණක් අරගෙන ඒ කියන්නේ එහි දැක්වෙන චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතනාව තමයි කර්මය බවට පත් ඒ නිසා මම හොඳ අදහසිනුයි කළේ මම හොඳ අදහසිනුයි ඒක කිව්වේ. ඒ නිසා ඒක ඒගොල්ලෝ පටලවා ගත්තට මට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඒකෙන් හානි වුණාට ඒක මට අදාළ නැහැ. එහෙම හානියක් කරන අදහසක් මට තිබුණේ නැහැ. මම හොඳ අදහසින්මයි ඒක කළේ. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ කියලා එපමණකින් සෑහීමටපත් වෙන්නට උත්සාහ කරනවා. එතකොට තමන්ගේ චේතනාව අනුව තමන්ට එතන ගැටලුවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී දේශනා කරනවා අපි ලෝකය සමග කටයුතු කරනකොට අපට තමන්ගේ චේතනාව ගැන වගේම සැලකිලිමත් වෙන්නට වෙනවා ඒකෙන් ලෝකෙට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අනිත් අයට ඒක බලපෑම් ඇති කරන්නේ කොහොමද කියලත් අපට සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා. පෙර ධර්මදේශනාවලදී අපි සිහිපත් කළා සමහර පාරමිතාවන් තියෙනවා ලෝකය හා සමග බද්ධ වෙලා තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන් දාන පාරමිතාව බාහිර කාරණාත් එක්කලා ප්‍රතිබද්ධයි. ඒතර බාහිර කාරණා මත රඳා පවතිනවා. සීල පාරමිතාව එහෙම බාහිර කරුණු මත රඳා පවතින ගතියක් නැහැ. හැබැයි ලෝකයේත් එක්කලා ඍජුවම සම්බන්ධයි. ලෝකයේ අය වෙනුවෙන් අපි කරන කියන දේ අපි හිතන දේ අනුව පමණක් නෙමෙයි ඒකෙන් ලෝකෙට මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණය සීල පාරමිතාවේදී ප්‍රධාන සාධකයක් වෙනවා. එනිසා දැන් ප්‍රඥා පාරමිතාව, එතකොට අදිෂ්ඨාන පාරමිතාව, වීර්ය පාරමිතාව ආදී කරුණවලදී ඒවා මානසිකව වැඩෙන කරුණු. ඒවත් ලෝකයක් එක්කලා ප්‍රතිබද්ධවයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ප්‍රධාන වශයෙන් මේ දාන සීලාදී කරුණවලදී ලෝකෙට එය බලපාන්නේ කොහොමද කියන කාරණය විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් දන් දෙනකොටත් අපි හොඳ අදහසින් දුන්නට ලබන තැනැත්තාට ඒකෙන් යහපතක් වෙනවද නැද්ද කියන කාරණය ගැන සැලකිලිමත් වීම තුළ තමයි කරුණා මෛත්‍රිය වැඩෙන්නේ. ඒ කරන දන් දීම අර්ථ සම්පන්න දානයක් බවට පත් වෙන්නේ. ඒක ප්‍රඥා මූලික කුසල ක්‍රියාවක් වෙන්නේ. අන්න ඒ වගේ තමයි සීල පාරමිතාවේදී අපි කායික වාචසික වශයෙන් කරන හැසිරීම අපේ පැවැත්ම තමන් යහපත් චේතනාවෙන් නිවැරදි අදහසින් පවත්වා ගන්නවා වගේම ඒකෙන් ලෝකෙට මොකද්ද වෙන්නේ කියන කාරණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ සම්මා සම්බුදුවරු සීල පාරමිතාව ප්‍රගුණ කරද්දී එහෙම නැත්නම් මහ බෝසත්වරු සීල පාරමිතාව සම්පූර්ණ කරද්දී උන්වහන්සේලා විශේෂයෙන්ම තමන් කරන කියන දෙයට ලක් වෙන පුද්ගලයාට අනර්ථයක් නොවෙන්නට සැලකිලිමත් වෙනවා කරුණා මෛත්‍රිය පදනම් කොටගෙන. ඒ වගේ මේ සීල පාරමිතාව තුළින් සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් සසර දුකින් එතර කරවීම කියන මහා කරුණාව මහබෝසත්වරුන්ගේ පාරමිතාවට මූලික කාරණයක් වෙනවා. ඒ නිසා තමයි මහබෝසත් පාරමිතා විග්‍රහ කරන තැන කරුණාව කියන එක මූලික ගුණාංගයක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය මහබෝසත්වරුන්ට වගේම අවශේෂ බෝසත්වරුන්ටත් අත්‍යවශ්‍ය වෙනවා. කුමක් නිසාද? උපාය කෞශල්‍ය තුලින් තමයි ඕනෑම ගුණයක් සම්පාදනය කරන්නට පුළුවන් අපි මුලින් සිහිපත් කළා වගේ සීල පාරමිතාවට එහෙම නැත්නම් සීලය සම්පාදනය කරන්නට සාධක කරුණු මොනවද බාධක කරුණු මොනවද කියලා විචක්ෂණ වෙන්නට ඕනේ සාධක පිළිබඳ විචක්ෂණ භාවය ආය කෞශල්‍ය හැටියට හඳුන්වනවා බාධක පිළිබඳ විචක්ෂණ භාවය අපාය කෞශල්‍ය කියලා හඳුන්වනවා අවස්ථාවට අනුව මතුවෙන බාධක හඳුනාගෙන ඒවා දුරු කරමින් අවස්ථාවට අනුව සාධක මතු කරගෙන අවස්ථාවෝචිතව තමන්ගේ පරමාර්ථ සාධනය සඳහා අදාළ ಗುಣ දියුණු කිරීමේ ක්‍රියාවලිය තමයි උපාය කෞශල්‍යය කියලා හඳුන්වන්නේ. එතකොට මහබෝසත්වරුන්ට වගේම සම්මා සම්බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන මහබෝසත්වරුන්ට වගේම අවශේෂ සෑම සියලු දෙනෙකුටම ඒ කියන උපාය කෞශල්‍ය අත්‍යවශ්‍ය වෙනවා තමන්ගේ චිත්තසංතානයේ ಗುಣධර්ම දියුණු කිරීම සඳහා. ඉතින් සීල පාරමිතාව සම්බන්ධවත් ඒ කාරණය ඒ විදිහෙන්ම අදාළ වෙනවා. සීලයයි කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරද්දී අපේ රේණුකානේ චන්දනවල මහානායක හාමුදුරුවෝ තාම ගැඹුරු දාර්ශනික විග්‍රහයක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා සීලය සම්බන්ධව. දැන් සීලය ගැන කතා කරනකොට අපි බොහෝ විට පාවිච්චි කරන වචන තමයි සංවරය, ශික්ෂණය, එතකොට නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම, විරතිය, සමාදානය මේ ආදී වචන අපි සීලය සම්බන්ධව පාවිච්චි කරනවා. උන්වහන්සේ එහිදී ඊටාම සරල විග්‍රහයක් කරනවා. නමුත් ඊටාම ගැඹුරු දාර්ශනික අර්ථයක් ඇතිව සීලය යනු කෙනෙකුගේ ප්‍රകൃතියයි. ප්‍රകൃතිය කියලා කියන්නේ එතනත්තා උත්සාහයෙන් කරන දෙයක් නෙමෙයි, එතනත්තාගේ ස්වභාවය, එතනත්තාගේ හැටි. කියන එක තමයි ප්‍රകൃතිය කියන්නේ. එතකොට තිරිසනාගේ ප්‍රകൃතිය තිරස්චීන සීලයයි. මිනිස්යාගේ ප්‍රകൃතිය මනුෂ්‍ය සීලයයි. ආර්යයන් වහන්සේලා හෙවත් රහතන් වහන්සේලාගේ ප්‍රകൃතිය ආර්ය සීලයයි කියන විදිහට උන්වහන්සේ අර්ථ විග්‍රහ කරනවා. ඒතර තිරස්චීන සීලය කියලා කියන්නේ තිරිසන් සතුන්ගේ ස්වභාවය. ඒ කියන්නේ දැන් සුනකයෙක් ගත්තාම ඒ සුනකයා සතර පයින් ඇවිදින එක ඌ අමුතුවෙන් හිතාමතා කරන දෙයක් නෙවෙයි. ඒ වගේම හොම්බෙන් කන එක ඌ අමුතුවෙන් හිතලා මතලා ශික්ෂණයක් හැටියට සංවරයක් හැටියට සීලයක් හැටියට කරන දෙයක් නෙමෙයි. ඊළඟට නිදා ගන්න ලෑස්ති වෙනකොට අර වට කිහිපයක් කැරකිලා නිදා ගන්න එක ඌ 아무තු ශික්ෂණයක් හැටියට සංවරයක් හැටියට තව කෙනෙක් අනුකරණය කරන්න කරන වැඩක් නෙමෙයි. තමන්ගේ හිතවත්කම් පෙන්වන්න වලිගෙවනන එක ඒක අමුතුවෙන් උත්සාහයෙන් කරන වැඩක් නෙමෙයි ඒක සුනකේකුගේ ස්වභාවය සුනකේකුගේ ප්‍රകൃතිය යම් කිසි මිනිස්සෙක් ඒ සුනකයාගේ ප්‍රകൃතිය තේරුම් අරගෙන තමනුත් ඒ විදිහෙන් කටයුතු කරන්නට වෑයම් කරනවා නම් සුනකෙක් වගේ සතරගාතයෙන් ඇවිදින්නට හොම්බෙන් කන්නට ඒ වගේම අර නිදා ගන්නකොට වට කිහිපයක් කරකිලා වකුටු වෙලා නිදා ගන්නට ඒ විදිහට සුනකේ කටයුතු කරන විදිහ අනුකරණය කරමින් අනුගමනය කරමින් ඊට අනුගතව Tamanගේ කය සහ වචනය හසුරවන්නට වෑයම් කරනවා නම් ඒ උත්සාහය ඒ ප්‍රයත්නය ඒ ප්‍රතිපදාව හඳුන්වනවා සුනක වෘතයයි කියලා. එහෙම නැත්නම් සුනක සීලයයි. එහෙමත් නැත්නම් කුක්කුර වෘත කුක්කුර සීල කියන නමින් හඳුන්වනවා. කුක්කුර කියලා කියන්නේ සුනකය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මුළු ජීවිත කාලයම කැපවීමෙන් යුක්තව අවංකවම කායික වාචසික මානසික කියන තුන් දොරින්ම ඒ සුනක වෘතේහි යෙදෙනවා නම් එහි සමාදන් වෙනවා නම් ඒක Tamanගේ ස්වභාවය බවට පත් වෙන තෙක් එහි නිරත වෙනවා නම් මරණයෙන් මතු ඒ තනත්තා සුනකයෙක් වෙන්නට සුදුසුකම් ලබනවා. ඒ කුමක් නිසාද? දැන් ඒ සුනකයාගේ ප්‍රകൃතිය, සුනකයාගේ ස්වභාවය අර මිනිස්යා විසින් පුරුදු පුහුණු කළා. මොළදී ඒක මිනිස්යාට පහසු දෙයක් නෙමෙයි. ඒක අමාරුවෙන් කරන වැඩක්. බලෙන් කරන වැඩක්. උත්සාහයෙන් කරන වැඩක්. හොඳ කල්පනාවෙන් ඉඳගෙන ඒ විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා. කාලයාගේ ඇවෑමෙන් ඒක ටිකක් පහසුවෙන් කරන්නට පුළුවන් වෙනවා ਸਰව සම්පූර්ණයෙන් ඒකත් සමග බද්ධ වෙනකොට එය තමන්ගේ ස්වභාවයේ බවට පත් වෙනවා. එය තමන්ගේ ස්වභාවයේ බවට පත් වුණු ගමන් මේ කය අතහරිනවත් සමගම ඒතනත්තා සුනක බව ලබනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ගෝවෘත, අජවෘත ආදියත් එහෙමයි. ගෝවෘත කියලා කියන්නේ ගවයෙකුගේ හැසිරීම. එතකොට ගවයා සතර පයින් යන්නේ, වමාරා කන්නේ, මඩෙහි එහෙම නැත්නම් පොළවේහි ළඟින්නේ 아무තෙන් වෙනත් කෙනෙක් අනුකරණය කිරීමක් හැටියටවත් 아무තු ශික්ෂණයක් හැටියටවත් 아무තු සංවරයක් හැටියටවත් 아무තු රඟපෑමක් හැටියටවත් නෙමෙයි ඒ ගවයාගේ ස්වභාවය ඒ ගවයාගේ ස්වභාවය තමන් අධ්‍යයනය කරලා ඊට අනුරූපීව තමනුත් කායික වාචසික වශයෙන් හැසිරීම පවත්වන්නට උත්සාහ කරනවා නම් ඒක හඳුන්වනවා ගෝ වෘතයයි කියලා. එහෙම නැත්නම් ගෝ සීලය. ඒ ගෝ සීලය යම් කෙනෙක් මුළු ජීවිත කාලයේ මුළුල්ලේම කායිකව වාචසිකව මානසිකව අඛණ්ඩව ප්‍රගුණ කරනවා නම් එහි යෙදෙනවා නම් එය Tamanගේ ස්වභාවය බවට පත් වෙනකොට ඒ තනත්තා කය අත්හරිනවත් සමගම ගවයෙක් බවට පත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ගවයාගේ ප්‍රകൃතිය ගව සීලය සුනකයාගේ ප්‍රകൃතිය සුනක සීලය එළුවාගේ ප්‍රകൃතිය අජ සීලය මේ සියල්ලක් හඳුන්වනවා තිරස්චීන සීල හැටියට තිරස්චීන සීල කියන්නේ තිරිසන් සතුන්ගේ ප්‍රകൃතිය තිරිසන් සතුන්ගේ ස්වභාවය එය අනුගමනය කරන්නා වූ තැනැත්තා ඒ තිරස්චීන සීල වෘතය සමාදන් වෙලා පුහුණු කරන කෙනෙක් වෙනවා මොකද්ද මිනිස්යාගේ ප්‍රകൃතිය පංච දුස්චරිතයෙන් වළකින බව ඒ වගේම පංච සුචරිතේහි යෙදෙන බව ඒක මිනිස්යාගේ ප්‍රകൃතිය ඒ කියන්නේ මනුෂ්‍ය කියලා කියන්නේ මනසින් උසස් කෙනෙක් මනස උසස් ස්වභාවයටපත් උණු කෙනෙක් ඒ තනත්තාගේ ස්වභාවය තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම ඒ මොකද මනුෂ්‍ය ධර්මයේ හැටියට හඳුන්වන්නේ මනුෂ්‍ය ධර්මයේ මනුෂ්‍යත්වයේ මූලික ගුණය තමයි මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත පිණිස මම ක්‍රියාත්මක වෙන්න ඕන කියන මේ ආකල්පය, මේ චින්තනය, මේ දැක්ම තමයි මනුෂ්‍යත්වයේ මූලික ගුණය වෙන්නේ. එතකොට මනුෂ්‍ය කියන තැනට මනස උසස් වුණු කෙනෙක් තමන්ගේ හැසිරීම රටාව තුළින් තව කෙනෙකුගේ ජීවිතයට අන්තරායක් වෙන්නට ඉඩ සලස්වන්නේ නැහැ. එතකොට ප්‍රාණඝාතයෙන් වළකින්නට උත්සාහ කරනවා. ඇයිද වළකින්නට උත්සාහ කරන්නේ? එය තව කවුරුවක් අනුකරණය කිරීමක් හෝ බලහත්කාරකමක් හැටියට නෙමෙයි. එය තමන්ගේ ස්වභාවය. සතුන් නොමරන බව උසස් මනසක් ඇති කෙනෙකුගේ ප්‍රകൃතියයි. සොරකම් නොකරන බව උසස් මනසක් ඇති කෙනෙකුගේ ප්‍රകൃතියයි. කාම මිත්‍යාචාරයෙහි නොයෙදෙන බව උසස් මනසක් ඇති කෙනෙකුගේ ප්‍රകൃතියයි. ඒ වගේම මුසාවෙන් අන් අය රවට්ටලා අනර්ථයන් නොකරන බව උසස් මනසක් ඇති කෙනෙකුගේ ප්‍රകൃතියයි. මත්පැනින් මද්ද්‍රව්‍ය වලින් තමන් ලබාගෙන තියෙන තීක්ෂණ වූ කායික මානසික ස්වභාවය විකෘති කරගෙන දුර්වල කරගන්නේ නැති බව උසස් මනසක් ඇති කෙනෙකුගේ ස්වභාවය. එතකොට මෙන්න මේ කියන මනස උසස් කෙනෙක් හිතන විදිහ, කල්පනා කරන විදිහ, ක්‍රියා කරන විදිහ තමයි මිනිස්යාගේ ප්‍රകൃතිය. ඒක තමයි මනුෂ්‍ය ධර්මය, මනුෂ්‍ය සීලය හැටියට හඳුන්වන්නේ. එතකොට පංචශීල ප්‍රතිපදාව කියලා කියන්නේ බෞද්ධයන්ගේ පැනවීමක් හෝ බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් නොවේ මේ ලෝකයේහි මිනිස්සෙයින් ජනිත වුණු තැන් පටන් මිනිස්යාගේ ප්‍රകൃතිය හැටියට මිනිස්යාගේ ධර්මයේ හැටියට මිනිස්යාගේ සීලය හැටියට පුහුණු කරන ලද ධර්මතාවය. එතකොට යම් කෙනෙකුගේ මනස උසස් නම් ඒ තැනත්තා ක්‍රියා කරන්නේ මේ විදිහටයි. ඒ නිසා එය හඳුන්වනවා මනුෂ්‍ය සීලය, මනුෂ්‍ය ධර්මයේ හැටියට. යම් කිසි කෙනෙකුට ඒ පංච දුස්චරිතයෙන් වැළකී සිටීම ඊටාම දුෂ්කර නම් පංච සුචරිතෙහි යෙදීම අමාරු වෙන්නම් කොහොම කළ යුත්තේ ඒතනත්තා තවම මනුෂ්‍ය ප්‍රകൃතියට පැමිණිලා නැහැ. එතකොට වීර්ය කරන්නට වෙනවා කැප වෙන්නට වෙනවා කායිකවත් වාචසිකවත් මානසිකවත් අනුක්‍රමයෙන් ඒ මනුෂ්‍ය ධර්මයන්හි පිහිටා සිටින්නට. ඒතර යම් දිනක ඒතනත්තාට එය බරක් නොවි, එය කරදරයක් නොවි, එය වෙහෙස කර දෙයක් නොවි, එය බලහත්කාර වැඩක් නොවි, එය Tamanගේ ප්‍රകൃතිය, Tamanගේ ස්වභාවය බවට පත්වුණු දවසට ඒතනත්තා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සැබෑ මිනිස්සෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රේතනත්තා මරණයටපත් වුණත් යලි මනුෂ්‍යාත්ම භාවයක උපදින්නට සුදුසුකම් ලබනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ආර්ය සීලය. ආර්ය සීලය කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලා අතර උසස්ම తත්වය තමයි අරහත්වය. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් අරහත් මාර්ගඥාණයෙන් කෙලෙස් නසන උතුමන් නිසා ඒ රහතන් වහන්සේලා කියලා ගත්තාම ඒ සියලු දෙනා එතනට ඇතුළත් වෙනවා. ඒ සියලු දෙනා වහන්සේත් අරහත් මාර්ගඥාණයෙන් තමයි කෙලස් නසන්නේ. ඒතර අරහත් මාර්ගඥාණයෙන් සියලු කෙලස් ප්‍රහාණය කළ ඒ උසස්ම මට්ටමේ සිටින ආර්යයන් වහන්සේලාගේ ප්‍රකෘතිය, ඒ ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය තමයි ආර්ය සීලය කියලා හඳුන්වන්නේ. එය අර මනුෂ්‍ය ධර්මයක් ඇතුළත්ව ඒ මනුෂ්‍ය ධර්මයක් ඉක්මවා ගිය ගුණාංග වලින් පරිපූර්ණයි. ඒ නිසා රහතන් වහන්සේලාගේ සීලය උත්තරී මනුෂ්‍ය ධර්ම. ඒ උත්තරීතර தත්වයකටපත් වෙනවා. අර පංච සීල කියන පදනම මත විතරක් නෙමෙයි එයින් ඔබ්බට ගිහිල්ලා විකාල භෝජනයෙන් වැළකීම, මල් ගඳ සුවඳ විලවුන් නොදැරීම, ඒ වගේම නොඑක් දේවල් වලින් ශරීරය සැරසීම් කිරීමෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම් විසුළු බැලීම් ආදියෙන් වැළකීම උස්සාසන මහ ආසන වලින් වැළකීම ඒ වගේම රන් රිදී මසු කහවණු පිළිගැනීමෙන් වැළකීම ආදි කොට ඇති මේ සීල ප්‍රතිපදාවන් එතකොට ඒවා විග්‍රහ කරලා ගන්නකොට ප්‍රභේද වශයෙන් ඊටාම පුළුල් වූ සීල ප්‍රතිපදාවක් චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රවේද කරලා දක්වනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හැටියට දේශනා කොට වදාළ ශික්ෂාපද 220ක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට ඒ 220 ප්‍රභේද වශයෙන් ගත්තහම 9180 කෝටි 50 ලක්ෂ 36000ක් ප්‍රභේද වලින් යුක්තයි. එතකොට ඒක කෙනෙකුට ජීවිත කාලය තුල ඉගෙනගෙන ඉවර කරන්නවත් පහසු නෑ. නමුත් එතරම් පුළුල්ලෝ සීලයක් කොහොමද ආරක්ෂා කරන්නේ? අර මූලික ගුණයන්හි පිහිටලා. ඒ කියන්නේ ඒ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය යම්සේද එය අධ්‍යයනය කරලා තමනුත් ඒ අනුව කටයුතු කරන්නට පුරුදු පුහුණු වීම තුලින් අර මූලික සීල ශික්ෂාවන් තුල සංවර වෙනකොට තමන්ගේ සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්නකොට අර 9180 කෝටි 50 ලක්ෂ 36000ක් ප්‍රභේද සහිත වූ මහා සීලය ආරක්ෂා කරන්නට අවශ්‍ය පදනම ගොඩනැගෙනවා. එතකොට නිවන් දැකීම සඳහා පුරුදු පුහුණු කරන සීලය තවත් ආකාරයකින් දක්වනවා කොටස් හතරකට බෙදලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය වශයෙන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි කියලා කියන්නේ ඒ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද සීල ප්‍රතිපදාවට අදාළ ශික්ෂාවන් ආරක්ෂා කිරීම. එතකොට ගිහියෙක් හැටියට තමන් පංචශීල ප්‍රතිපදාව තමන්ගේ නিত্য සීලය, මනුෂ්‍ය සීලය හැටියට ප්‍රගුණ කරනවා වගේම ඒ තනත්තා පොහොය දවසට අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙමින් එහෙම නැත්නම් දසාංග උපෝසත සීලේ නවාංග උපෝසත සීලේ සමාදන් වෙමින් උත්සාහ කරනවා අර ආර්යයන් වහන්සේලා අනුව කටයුතු කරන්න. එතකොට අපි සිල් සමාදන් වෙනවා සිල් රකින්නට උත්සාහ කරනවා කියලා අතිරේක වශයෙන් උපෝසත දිනෙහි සීල සමාදානයේ හැටියට විශේෂයෙන් සලකන්නේ කුමක්ද ආර්යයන් වහන්සේලාගේ සීලය අනුව කටයුතු කරන්න. ඉතින් මුලදී ඒක පහසු කාර්යයක් නෙමෙයි. විකාල භෝජනයෙන් වැළකී සිටීම පහසු කාර්යයක් නෙමෙයි. නැටුම් ගැයුම් වැයුම් විසුළු බැලීම් මල් ගඳ සුවඳ විලවුන් දැරීම් වලින් වැළකී සිටීම පහසු කාර්යයක් නෙමෙයි. ඒ වගේම උස්සාසන මහාසන වලින් වැළකී සිටීම රන් රිදී මසු කහවණු පිළිගැනීමෙන් වැළකී සිටීම පහසු කාර්යයක් නෙමෙයි. නමුත් ඒ රහතන් වහන්සේලා දැන් සිල්ගත්තු දවසට සීලය ප්‍රත්‍යවේක්ෂා කරද්දී සිහි කරනවා ඒ රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිසේක. මමද අද මේ සීලය ආරක්ෂා කරන කාලය තුල ඒ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. එතකොට ඒ රහතන් වහන්සේලා ආරයන් වහන්සේලා යම්සේ කටයුතු කළාද උන්වහන්සේලාගේ ප්‍රകൃතිය උනේ යම්සේද මමත් ඒ විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා. අන්නේ චිත්ත අධිෂ්ඨානයේ යුක්තව අපි ක්‍රියා කරනකොට අපි කායිකව වාචසිකව මානසිකව එහි යෙදෙන්නට පුහුණු වෙනකොට එය Tamanගේ ප්‍රകൃතිය බවට පත් වෙනකොට ඒ තනත්තාත් ආර්ය භාවයට පත් වෙන්නට සුදුසුකම් ලබනවා. අර තිරස්චීන තිරිසන් සතුන්ගේ ප්‍රകൃතිය ස්වභාවය තමන් අනුකරණය කරලා අනුගමනය කරලා එය තමන්ගේ ස්වභාවය බවට පත් වෙනකොට තමන් තිරිසන් තත්වයටපත් වෙනවා. මනුෂ්‍ය සීලය, මනුෂ්‍ය ධර්මය තමන් අමාරුවෙන් පුහුණු කරලා ඒ තුල යෙදිලා එය තමන්ගේ ස්වභාවය ප්‍රകൃතිය බවටපත් වෙනකොට තමන් පිරිපුම් මිනිසෙක් බවටපත් වෙනවා. මේ ආර්යයන් වහන්සේලාගේ සීලය ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය තමන් අනුගමනය කරලා ඒ තුල ශික්ෂණය වෙලා සංවර වෙලා එය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙනකොට තමනුත් ආර්ය තත්වයට පත් වෙනවා. මෙන්න මේ විදිහට අපි නිවන් දැකීම සඳහා කෙලස් නැසීම සඳහා සීල පාරමිතාව ප්‍රගුණ කිරීමේදී අපි උත්සාහ කරන්නේ ඒක නිකම්ම සීලයක් හැටියට නෙමෙයි සීලය අපි පුහුණු කරන්නේ කුමක් සඳහාද නිවන් අවබෝධ කිරීම සඳහා කෙලෙස් නැසීම සඳහා ආර්ය භාවයට පත්වීම සඳහා එහෙමනම් අපි එතනදී අර සාමාන්‍ය මනුෂ්‍ය සීලය පමණක් නොවේ පොහොය දවසට හෝ ගිහියෙක් හැටියට අෂ්ටාංග පොසත සීලය නවාංග පොසත සීලය දසාංග සීලය මේ ආදී වශයෙන් ආරක්ෂා කරමින් පුහුණු වෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් ආර්යයන් වහන්සේලා අනුව කටයුතු කරන්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වගේම ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ ෂඩේන්ද්‍රයන් බාහිර අරමුණු ගන්නකොට ඒ අරමුණු නිසා රාගය, ద్వේෂය, මෝහය ඇති වෙනවද? ඒ විදිහට රාග, ద్వේෂ, මෝහාදිය ඇවිස්සෙන්නට, වර්ධනය වෙන්නට හේතු වෙන විදිහට අරමුණු නොගෙන රාග ద్వේෂ මොහ සංසිඳන ආකාරයට ප්‍රහාණය වෙන ආකාරයට ඒ අරමුණු පිළිබඳව ප්‍රතික්‍රියා දක්වන්නට සිත පුහුණු කිරීම. කෙටියෙන් කියනවා නම් සිහිනුවණින් යුක්තව අරමුණු වලට ප්‍රතිචාර දැක්වීම. බාහිර අරමුණු ගන්නකොට සති සම්පජඤ්ඤයෙන් තොර වුණොත්, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් බැහැර වුණොත්, ඒ තනත්තාට Tamanගේ සිත කිලිටි වීම ආරක්ෂා කරන්නට පහසු නැහැ. සති සම්පජඤ්ඤය අවදි කරගත්තු තැන තමයි ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ප්‍රධාන වශයෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඉන්ද්‍රිය ආරක්ෂා කර ගැනීම. එතකොට ඒක ඍජුවම නිවන සඳහා උපකාර වෙන සීල ප්‍රතිපදාවක් වෙනවා. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ නිර්වාණ අවබෝධය සඳහා සීල පාරමිතා පුරුදු පුහුණු කරන කෙනා දිවි පැවැත්වීම සඳහා හරි හම්බ කරන දේ තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන ධාර්මික ක්‍රමයකින් සම්පාදනය කරන්නට සැලකිලිමත් වෙන්න ඉතින් ගිහියෙක් හැටියට කතා කළොත් ඒ ගිහියා තමන්ගේ දිවි පැවැත්ම සඳහා ගොවිතැන් කරනවද ව්‍යාපාර කරනවද වෙළහෙළඳාම් කරනවද රජේ රැකියාවක් කරනවද වෙනත් වෘත්තියක් කරනවද ඒ කරන ක්‍රියාව තමන්ගේ මනුෂ්‍යකම් තමන්ගේ ಗುಣධර්ම කෙලසෙන්නෙත් නැතිව තමන් පව්කම් කරගන්නෙත් නැතිව ලෝකයට අනර්ථයක් කරන්නෙත් නැතිව ඒ ජීවනෝපාය සරි කරගන්නට දක්ෂ වෙන්නට අපි අර මුලින් සඳහන් කළේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මිනුම් දණ්ඩ අපි කරන කියන දේ වැරදිද නිවැරදිද කියලා තීරණය වෙන්නේ Tamanගේ මානසික తත්වය සහ ඒ කරන කියන දෙයින් ලෝකෙට අත්වෙන ප්‍රතිඵලය. මේ දෙපැත්තම ගැන සලකනකොට Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන ආකාරයෙන් Tamanට දිවි පැවැත්වීම සඳහා යමක් උපයා ගන්නට පුළුවන් නම් ඒ ක්‍රමය තමයි ගිහියාට ධාර්මික ජීවනෝපායක් වෙන්න. එහෙම නැත්නම් ආජීව පාරිශුද්ධ සීලයයි කියලා හඳුන්වන්නේ. දැන් මෙතනදී බොහෝ දෙනෙක් බොහොම ලඝු විදිහට, පටු විදිහට කල්පනා කරනවා නොකල යුතු වෙළඳාම් වලින් වැළකීම. ඒත් නොකල යුතු වෙළඳාම් අදාළ වෙන්නේ වෙළඳාම් කරන කෙනෙකුට පමණයි. ඒතකොට නොකල යුතු වෙළඳාම් හැටියට හැඳින්වෙන්නේ සත්ව වෙළඳාම, අවියායුධ වෙළඳාම, ඒ වගේම මාංශ වෙළඳාම, මද්ද්‍රව්‍ය වෙළඳාම සහ වසවිස වෙළඳාම. එතකොට මේ වෙළඳාම් වලින් වළකින්නට පුළුවන් වෙන්නේ වෙළඳාම් කරන කෙනෙක්. අනිත් කටයුතු කරන කෙනෙක් ඒ තමන් කරන කටයුත්ත තුළ ධාර්මික වෙන්නට ඕනේ. ඒ කියන්නේ රජේ රැකියාවක් කරනවා නම් નિયમિત විදිහට රාජකාරියට වාර්තා කරලා ඒ අදාළ තමන්ගේ නිලයට තනතුරට පැවරිලා තියෙන කාර්යභාරය ඉටු කිරීමෙන් තමයි තමන්ට ලැබෙන වේතනයට තමන් සුදුසුකම් ලබන්නේ. එහෙම නැතුව අයථා විදිහට මග හැරලා රාජකාරිය පැහැර හැරලා තමන් ඒ තමන්ට ලැබෙන පඩිය ගන්නවා නම් තමන්ගේ නිලතලවල වගකීම් පැහැර හැරලා තමන් ඒ මුදල ගන්නවා නම් ඊළඟට කල්ලතුව තමන් පිටත් වෙලා ගිහිල්ලා දවසම වැඩ කළා කියලා අස්සම් කරනවා නම් මේ විදිහේ නොඑක් ක්‍රමවලින් ඊළඟට අල්ලස් ගන්නවා නම් නොඑක් විදිහට වංචා කරලා රජය සතු දේ මහජනයා සතු දේ අයථා විදිහට තමන් ගන්නවා නම් මේ නොයෙක් ක්‍රමවලින් පුද්ගලයෙකුගේ දිවි පැවැත්ම අධාර්මික වෙන්නට පුළුවන්. ඒ හැම එකක්ම මේ සීල පාරමිතාවට අදාළ කාරණා. ඒ කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම. අකත්තබ්බ විරති. වැළකිය යුතු දේන් වැළකීම කියන කාරණයට ඇතුළත් වෙනවා. එතකොට ආජීව පාරිශුද්ධ සීලේ හැටියට නොකල යුතු දේ නොකර අපි හිතමු ගොවිතැනක් කරනවා කියලා ඒ ගොවිතැන කළා වුණත් ගොවිතැන කියන්නේ ධාර්මික ජීවනෝපායක් නමුත් ඒ තුල වුණත් සතුන්ගෙන් වැඩ ගන්නවා නම් ඒ සතුන්ට අනවශ්‍ය විදිහට තලා පෙරලා හිංසා කරන්නේ නැතිව සේවකෙන්ගෙන් වැඩ ගන්නවා නම් ඒ අයට නිසි විදිහට පරිණඩි දීලා විවේක දීලා අවශ්‍ය විදිහට සංග්‍රහ කරලා ඊළඟට තමන් තනියෙන් වැඩ කළා වුණත් ඒ තමන් උපයන දේ වෙළඳපළට ගෙනියනකොට අනිත් අය මේවා ආහාරය පිණිස ගන්නවා කියන අවබෝධය ඇතිව අනිත් අයට අනර්ථයක් නොවන විදිහට ඒ කියන්නේ වර්තමානයේ අපි දකිනවා ගොවිතැන් ආදී කරන අය අපි අනුභව කරන්නේ නැහැ කඩේටනේ ගෙනියන්නේ කියන අදහසින් සමහර වෙලාවට වස විස යොදලා නොසුදුසු ප්‍රමිනාශක වර්ග යොදලා ඊළඟට ඒ ආහාර වර්ග කල් තියාගන්නට කියලා විවිධ වස විස ඒවට එකතු කරනවා ඉතින් තමන් අනුභව කරන්නේ නැහැ කියන අදහසින් ඒ කටයුතු කරනවා. එතකොට තමන් අනුභව කළේ නැති වුණාට අන් අය අනුභව කරනවා. ඒගොල්ලන්ට මේක විස සහිතයි අනර්ථකාරී කියලා දැන දැන සමහර විට ආහාර කල් තබා ගන්නට ඒවා පෙනුම පවත්වා ගන්නට ඒවා සුරක්ෂිත කර ගන්නට නොඑක් විදිහට උපක්‍රම යොදනවා අන් අයට බොහෝ අනර්ථකාරී. එතකොට තමන් කරන්නේ ගොවිතැන හැටියට ධාර්මික ජීවනෝපායක් වෙන්නට පුළුවන්. නමුත් ඒ තුලින් අනිත් අයට සිද්ධ වෙන අනර්ථය ගැන තමන් සැලකිලිමත් වෙන්නේ නැතිනම් ඒක සීලය paludu වෙන්නට කාරණයක් වෙනවා නොකල යුතු දෙයින් වැළකීම කල යුතු දේ කිරීම කියන තැන තමන් සුරක්ෂිත වෙලා නැහැ. ඒ පැවිද්දෙක් හැටියට ගත්තොත් ඒ පැවිද්දා අනුන්ගෙන් ලැබෙන දෙයින් යැපෙන්නේ. එතකොට බොරු කියලා, රවට්ටලා, තරවටු කරලා, පීඩා කරලා අනිත් අය ചാටු අනිත් අයට ചാටු බස් කියලා රවට්ටලා ඒ විදිහට නොකල යුතු දේ කරලා Tamanට සිව්පසයේ උපයනවා නම් ඒක යෝග්‍ය නැහැ. ඊළඟට විශේෂයෙන්ම වික්ෂුන් වහන්සේලා හැටියට ජ්‍යොතිෂය ඉගෙන ගන්න වරදක් නැහැ. හැබැයි ඒ නැකත්තරු අනුව කටයුතු කරලා ඒ විෂයන් පාදක කරගෙන තමන් සිව්පස්සේ උපයන තැනකට આવොත් ඒක භික්ෂුවට අයෝග්‍ය සිව්පස්ස සෙවීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තමන් වෙදකම දැනගෙන හිටියට කමන්නේ වෙදකම කරලා ඒ තුලින් සිව්පස්සේ උපයනවා නම් ඒක පැවිද්දාට අයෝග්‍ය දිවි පැවැත්වීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙන්න මේ විදිහට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් තමන්ගේ භූමිකාවට සුදුසු නැති විදිහට තත්ත්ව සම්පාදනය කරන්නේ නැතිව එයින් රැකෙන්නට පරිස්සම් වෙන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන ඒක සීල ප්‍රතිපදාවේ අත්‍යවශ්‍ය අංගයක්. ඊළඟට හතරවෙනි කාරණය තමයි ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය කියන්නේ දැන් ආජීව පාරිශුද්ධිය වශයෙන් තමන් ධාර්මික උපයා ගන්නවා. හැබැයි ධාර්මික උපයාගත්තු දේ උනත් භුක්ති විඳිනකොට අනුභව කරනකොට මේ කුමක් සඳහාද භුක්ති විඳින්නේ කියන බව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් කෙලස් වැඩෙන හැටියට, ඉන්ද්‍රිය පිනවන හැටියට, සීමා අතික්‍රාන්තව භෞතික සම්පත් පරිහරණය කරන්නේ නැතිව ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් මේ කොයි දේ පරිහරණය කළත් කොමකටද මේවා පාවිච්චි කරන්නේ? කය සුවපත්ව පවත්වා ගන්න. මොකටද කය සුවපත්ව පවත්වා ගන්නෙ? ಗುಣ නුවණ වඩන්න. කොමකටද ಗುಣ නුවණ වඩන්නේ? සසර ගමන නිමා කරන්න, කෙලෙස් නසන්න, නිවන් දකින්න කියන අවබෝධය ඇතිව තමන් පරිහරණය කරන ප්‍රත්‍ය හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන පරිහරණය කරන්නට පුළුවන් නම් එය තමයි ප්‍රත්‍ය සම්මිශ්‍රිත සීලයයි කියලා හඳුන්වන්නේ. මේ විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කළන ලද බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපද තේරුම් අරගෙන නොකල යුතු දේ නොකොට කල යුතු දේ කරමින් මේ ශික්ෂාවන්හි සුරක්ෂිත වීම ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලයයි කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වලට ප්‍රතිචාර දක්වමින් මනසෙහි කෙලෙස් වැඩෙන්නේ නැති වෙන්නට සුරක්ෂිත වීම ආජීව පාරිශුද්ධ සීලයයි කියලා කියන්නේ තමන්ගේ දිවි පැවැත්වීම සඳහා ප්‍රත්‍යසම්පාදනය කිරීමේදී තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන හැටියට ප්‍රත්‍යසම්පාදනය කර ගැනීම ඊළඟට ප්‍රත්‍යසන්නිශ්‍රීත සීලය කියලා කියන්නේ ධාර්මිකව ලැබුණා වුණත් ඒවා පරිහරණය කිරීමේදී කෙලස් නොයඩෙන ආකාරයට හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ ප්‍රත්‍ය පරිහරණය කරන්නට සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා නුවණින් ක්‍රියාත්මක වීම. එතකොට මේ සතරාකාර සීලය ප්‍රධාන වශයෙන් ආර්ය සීලේහි අංගෝපාංග හැටියට එහෙම නැත්නම් නිවන් දකින්නට උපකාර වෙන සීල ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ විදිහට මৌলিক වශයෙන් අපි තේරුම් ගන්නට ඕන සීලයයි කියලා කියන්නේ අර ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද වැඩපිළිවෙල පුරුදු පුහුණු කිරීමයි. ඒ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද වැඩපිළිවෙල පුරුදු පුහුණු කරනකොට එහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා විරති සමාදාන. එහෙම නැත්නම් වාරිත්‍ර සහ චාරිත්‍ර වශයෙන් ඒ අංශ දෙකම සීලයට ඇතුළත්. දැන් අද ගොඩාක් දෙනා සීලයයි කියලා කියනකොටම තේරුම් ගන්නේ වාරිත්‍ර කොටස විතරයි. කියන්නේ නොකල යුතු දේ, විරතිය. මම සත්තු මරන්නේ මම හොරකම් කරන්නේ මම බොරු කියන්නේ ආදී වශයෙන් අර නොකල යුතු දේවල් ටික පිළිබඳව කල්පනා කරනවා. ඒ ටික සම්පූර්ණ කරගත්තාම Tamanගේ සීලය සම්පූර්ණයි වගේ හිතනවා. ඒ ටික සීලේ එක කොටසක් විතරයි. දැන් අපි ධර්මදේශනාවට මාතෘකා කරගත්තු දේශනා පාඩෙහි පැහැදිලි කරන්නේ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනාදයෝ. එතකොට අකත්තබ්බ විරති කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කත්තබ්බ කරන කියන්නේ කල යුතු දේ කිරීම. එහෙනම් සීලේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා විරති සමාදාන. එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර. චාරිත්‍ර කියන්නේ කළ යුතු දේ වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේ. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම අවශ්‍යයි ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම තව ඒ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතු පියවර ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති. මේ විදිහට පියවර හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වැළකීම සම්බන්ධව ක්‍රියාත්මක විය යුතු කාරණා තුනක් සහ එහි ප්‍රතිපදාව හැටියට පුරුදු පුහුණු කළ යුතු සමාදන් විය යුතු දියුණු කරගත යුතු ගුණාංග තුනක්. තර තමන් වැළකිය යුතු කාරණා තුන තමයි පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ. සත්වයින් ඝාතනය කිරීමෙන් වළකින්නට ඕන. දඬු මුගුරු ආදීන් සතුන්ට හිංසා කිරීමෙන් වළකින්නට ඕන. අවියාවුද වලින් සතුන්ට පීඩා කිරීමෙන් හිංසා කිරීමෙන් වළකින්නට ඕන. මේ වැළකී යුතු කාරණා තුන. ඊළඟට පුරුදු කළ යුතු කාරණා තමයි ලැජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූත හිතානුකම්පී. ලැජ්ජී කියලා කිව්වේ පව්කම් වලට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ප්‍රාණඝාතය කරන්නට සොරකම කරන්නට ලැජ්ජා වෙන කෙනෙක්. දැන් අද ලැජ්ජා බය කියන ಗುಣධර්ම දෙක වැරදි විදිහට සමාජගත වෙලා තියෙනවා. හොඳ දේවල් කරන්නට ලැජ්ජා වෙන ගතිය. හැකිලෙන ගතිය. ඒවත් අද හඳුන්වන්නේ ලැජ්ජාව හැටියට. එතකොට සිංහලෙන් ඒකට ලැජ්ජාව කියලා කිව්වට පාලියේ හිරියොත්ප්ප කියලා කියන්නේ ඒ කාරණේ නෙමෙයි. ඒ හිරියොත්ප්ප කියන දේ ලැජ්ජා බය හැටියට තමයි සිංහලට අර්ථකථනය කරලා තියෙන්නේ. නමුත් මේ ලැජ්ජා බය කියන එකෙන් අදහස් වෙන්නේ හිරියොත්ප්ප කියන ගුණාංග දෙක නම් එතන තියෙන්නේ අර හොඳ දේවල් කරන්නට හැකිලෙන ගතිය නෙමෙයි වැරදි කරන්නට පව්කම් කරන්නට හැකිලෙන ගතිය සහ පැති ගන්න ගතිය. එතකොට වැරදි කරන්නට මනස ඉදිරිපත් වෙන්නේ ඒන් හැකිලෙනවා. ඒක තමයි හිරි. එහෙම නැත්නම් ලැජ්ජා කියලා ගුණය. ඔත්තප්ප කියලා කියන්නේ ඒ පාපය අකුසලයේ කරන්න තරම් ධෛර්යයක් එන්නේ නැහැ. මනස පසුබානවා. එතකොට ඒ ගුණය තමයි ඔත්තප්ප කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හිරි ඔත්තප්ප කියන ಗುಣධර්ම දෙක තමයි අපි පව්කම් වලින් වළක්වන්නේ. එතකොට ප්‍රාණඝාතයෙන් වළකින කෙනා Tamanගේ මනසේ අනුක්‍රමයෙන් වර්ධනය කරගන්නට ඕන ලැජ්ජී පව්කම් වලට ලැජ්ජා වෙන ගතිය. දයාපන්නෝ සත්වයින් කෙරෙහි දයාව ඇති බව සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති සියලුම සත්වයන් කෙරෙහි හිතවත් බවක් අනුකම්පාවක් මෙත්සිතක් ඇති කෙනෙක් බවට පත්වීම තමයි එහි උසස්ම ප්‍රතිපදාව එතකොට අන්න ඒ විදිහට නොකල යුතු දේ නොකර සිටීම වගේම කල යුතු දේ කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම සීලේහි අංග දෙක හැටියට සැලකේ. චාරිත්‍ර වාරිත්‍ර විරති සමාදාන හැටියට හඳුන්වන්නේ ඒවා. එතකොට අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද මද්දපාන ආදී මේ සියලු කාරණාවලත් එහෙමයි. සොරකම් කිරීමෙන් වළකින්නට ඕන. ඒ වගේම වංචා කරලා නොඑක් විදිහේ අයථා ක්‍රමවලින් අනුන් සතු දේ නොගන්නට ඕන. ඒ වගේම තමන්ට ධාර්මිකව ලැබෙන හෝ අනුන් විසින් පරිත්‍යාග කරන ලද දේ පමණක් කැමති වෙන්නට ඕන ඒන් සතුටු වෙන්නට ඕන ඒ විදිහේ ඒ සම්බන්ධව දිනු කරගත යුතු ගුණාංග වර්ධනය කරගන්න. එතකොට හොර හිතින් කටයුතු කරන්නේ නැතිව වංචනික සිතින් කටයුතු කරන්නේ නැතුව විවෘත වූ මනසින් ක්‍රියා කරන්නට තමන්ට ධාර්මිකව අයත් දේ පමණක් පරිහරණය කරන්න. දැන් එහෙම කියනකොට පොදු දේවල් පරිහරණය කරද්දී ඒවා තවම කෙනෙකුට අයිති කරගෙන නැහැ. නමුත් අපි පොදු දේපල පිළිබඳ වුණත් Tamanට ධාර්මිකව අයත් කොටස පමණක් ඒක පොදුවේ කාටත් තියෙන දෙයක් නම් අනිත් අය ගැනත් හිතලා අනුන්ගේ යහපත පිණිසත් සැලකිලිමත් වෙලා Tamanට අවශ්‍ය කොටස වෙන් කර ගැනීම වරදක් නැහැ. හැබැයි අනිත් අය කවුරුත් ගැන හිතන්නේ නැතුව පොදු දේවල් Tamanට හිතුමතේ පරිහරණය කරනවා නම් ඒක නිවැරදි සංවරය වෙන කෙනෙකුගේ ගති ලක්ෂණයක් නොවේ. මේ විදිහට හැම අංශයක් පිළිබඳව මේවා බලපවත්වනවා. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වළකිනව පමණක් නෙමෙයි තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා සමග අන්‍යෝන්‍ය සුහදත්වයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් සමග සම්පන්නව කටයුතු කිරීම අන් අයගේ පෞල් ජීවිත සුරක්ෂිත කිරීම, අන් අයගේ සමගිය පිණිස උනන්දු වීම මේ ආදී කරුණු එහිදී තමන් විසින් පුරුදු පුහුණු කළ යුතුය. බොරු නොකියනවා වගේම රවට්ටන් නැතුව කටයුතු කරනවා වගේම සත්‍ය ප්‍රකාශ කිරීම, ප්‍රකාශ කරන සත්‍යෙහි පිහිටා සිටීම. එතකොට ඒක අපිට සත්‍ය පාරමිතාවේදීත් ඒ කොටස කතා කරන්නට පුළුවන්. ඊළඟට මත්පැන් බීමෙන් වළකිනවා මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් වළකිනවා ඒවට අනුබල දීමෙන් වළකිනවා අනිත් අය ඒවට පෙළඹ වීමෙන් වළකිනවා මේ ආදි වශයෙන් වැළකී යුතු දේ වගේම තමන් සිහිනුවණින් යුක්තව ਵਿਚාරපූර්වකව කටයුතු කරන්නට පෙළඹෙනවා විමසා බලා ක්‍රියා කරනවා ඒ විදිහට ඒ සම්බන්ධව පුහුණු කළ යුතු කාරණා ඔය විදිහට අපි යමකින් වළකින කොටස පමණක් නෙමෙයි සීලය හැටියට හඳුනාගත යුත්තේ ඒ පිළිබඳව කළ යුතු දේ. ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම අන්‍ය සත්වයින් ජීවත් කරවන්නට අපි මොකද්ද කරන්නේ? අනුන් සතු දේ හොරකම් කරන්නේ වගේම අන්සන්තක දේ සුරක්ෂිත කරන්නට අපි මොකද්ද කරන්නේ? කාම මිත්‍යාචාරයෙන් වළකිනවා වගේම තමන්ගේ බිරිඳ කෙරෙහි තමන්ගේ සැමියා කෙරෙහි පිළිපදින්නේ කොහොමද? එතකොට මේ වගේ කාරණා ගැන සමබරව අපේ අවධානය යොමුනොත් තමයි අපට සීලය පාරමිතාවක් හැටියට පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විරති සමාදාන දෙකම අපි පුහුණු කරන්නේ කවර පදනමකද? ඒ සදාචාර සම්පන්න ප්‍රතිපදාව තුළින් අපි අපේක්ෂා කරන්නේ ආර්ය සීලය සම්පාදනය කිරීම. මොකද්ද ආර්ය සීලය කියන්නේ? ආර්යයන් වහන්සේලාගේ ප්‍රකෘතිය. තවම අපි එතනටපත් වෙලා නැහැ. එතකොට අපි ආර්ය භාවයටපත් වෙන්න නම් ඒ ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්නට ඕන. ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රමය අනුගමනය කරන්න ඕන. ඒ ආර්යයන් වහන්සේලා කායිකව වාචසිකව උන්වහන්සේලා කවර ආකාරයෙන්ද හැසුරුනේ? මනස කොයි විදිහටද පැවැත්වේ? අන්නේ විදිහේ දැක්මක්, චින්තනයක්, ආකල්පයක් ඇතිව Taman කායික වාචසික වශයෙන් සුචරිතෙහි යෙදෙනවා නම් නොකල යුතු දේ නොකර සිටින්නට කල යුතු දේ කරන්නට පෙළඹෙනවා නම් කුමක් සඳහාද ඒ ආර්ය ප්‍රතිපදාවෙහි හැසිරීම වශයෙන් අන්නේ තනත්තාගේ සීලය තමයි සීල පාරමිතාවක් හැටියට වර්ධනය වෙන්නේ. ඉතින් මේ කියන ලද කරුණෝ මනවින් සිත්හි ධාරණය කරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සීල පාරමිතා ප්‍රගුණ කරන්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා සීල පාරමිතා පිළිබඳව දෙවන කොටස අපි ඊළඟ ධර්ම දේශනාවේදී පැහැදිලි කරනවා කොහොමද මේ විරති සහ සමාදානයන් අනුක්‍රමයෙන් ශික්ෂණයක් හැටියට සංවරයක් හැටියට ගුණයක් හැටියට ප්‍රගුණ වෙන්නේ ඒ වගේම ආත්ම මූලික සංකල්ප වලින් මනස නිදහස් කරගෙන පොදු මානුෂීය හැඟීම් ඇතුව ඒ වගේම ආධ්‍යාත්මික දැක්මක් චින්තනයක් ඇතිව සීල පාරමිතාව විමුක්තිය ඉලක්ක කොටගෙන පුහුණු කරන්නේ කොහොමද කියන කාරණා ඊළඟ ධර්ම දේශනාවෙදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා.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 දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ සැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන සුභාශී පීරිස් මහත්මියට දුමිදු රණවීර මහත්මයාට ඒ වගේම අකින්සා සඳිත් මේ රණවීර දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් සෑම සියලු දෙනාටමත් ඒ වගේම සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව්‍යත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්යාදී සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම